ඒ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමකට අපේ සුපුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාවාරය ආරම්භ කරමු පොඩි මෑණියන්ගෙන් ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට පෙරවන් සරණයි අද දවසට භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 12ක් සහ ඊයේ දින ඔබ වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාව සම්බන්ධයෙන් ගැටලුවක් යොමු කරලා තියෙනවා. එසේ වාර්තා 13ක් අපයට ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී වම් නාස් කුහරයෙන් ඇතුළු වී වම් නාස් කුහරයෙන්ම පිටවෙනවා බලා සිටියා. තවත් වර එක වමෙන් ඇතුළු වී දකුණු නාස් කුහරයෙන් පිටවිය. ආස්වාසය දීර්ඝ බවත් ප්‍රස්වාසය කෙටි බවත් අත්දැක්කා. මූල කර්මස්ථානයේ වාර 20ක් 30ක් පමණ සිත වෙනතකට නොයා පවත්වා ගත හැක. සිත වෙනතකට ගියද නැවත සුළු මොහොතකින් මූල කර්මස්ථානයට පැමිණේ. කකුලේ කෙන්ඩාවල ඇතිවන වේදනාව වෙත සිත එවිට එම වේදනාව දෙස බලා එවිට වේදනාවේ විවිධ ස්වරූපයන් අත්දකි. අඹරා දාලා මෙන්ම තලා දාලා ඇති බවක් දැනේ. සිත පිටතට ගොස් මූල කර්මස්ථානයට නැවත ආයාසයකින් තොරව පැමිණියද ඇතැම් විට නැවතද ඇදී යන්නේ කකුල්වල වේදනාවටය. සිත මූල කර්මස්ථානයේදී දිගින් දිගට පවත්වාගෙන යාමේදී සිතේ සැහැල්ලු බවක් සමග ආස්වාස ප්‍රස්වාසය දැනීම අඩු වී යයි. සක්මන් භාවනාවේදී මුලැමැදාග පියවර 30ක් 40ක් පමණ එක දිගට සිතේ විසිරීමකින් තොරව බලා සිටිය හැකිය. සිත ඉවතට ගියද පරයන්කේදීට වඩා ඉක්මනට තත්පර 30ක් විතර කාලයකදී සිත මූල කර්මස්ථානයට එයි. කකුල්වල ඇතිවන වේදනාව දෙසද බැලුවා. කලවාවල මස් පිඩු තද වී ඇති බව දැක්කා. සක්මනේදී ශබ්ද රූප නිසා සිත විසිරී නොයයි. සක්මනේදී සිත විසිර යන්නේ බැඳීම් ඇති පුද්ගලයන්ගේ මතක් වීමෙනි. මේ විස්තර ඇටියට බලනකොට හොඳට වැඩේ යනවා. ඉතින් මේක මේ විදිහට දිගට පවත්වන්න පවත්වන්න මේ පිටිබඳ හැකියාවල් කුසලතාවය ක්‍රමසා විදි තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ආරම්භයේ වශයෙන් බොහොම හොඳයි. නමුත් ඉවර නෑ අත්දැකීම් අධි ගතිය තියෙනවා. ඒ නිසා දිගට මේ විදිහට අඛණ්ඩව පවත්වන එකටයි අපි කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන විට ඒ ක්‍රියාව තුළ සතිමත් වීම નિરાයාසයෙන් සිදුවේ. පරයන්ක භාවනාව තුළ සතිය වඩන විට හුස්ම සංසිඳිලා එම සංසිඳීම තුළ සතිමත් වෙමි. එදිනෙදා ජීවිතය තුලද කරනු ලබන සෑම කටයුත්තකදීම નિરાයාසයෙන්ම සතිය පිහිටයි. එසේම සෑම මොහොතක්ම සතියෙන් ගත කෙරමි. සමහර විටක අසතිමත් වීම નિરાයාසයෙන් සිදුවද ඊට කම්පාවක් ඇති නොවේ. සතිමත් වීමද අසතිමත් වීමද සිදුවෙන දෙයක් ලෙසද අසතිමත් බව තුලද ඇත්තේ සතිමත් වීම පමණක් බවද සාදරයෙන් පිළිගනිමි. ඊයේ දිනේදී මා විසින් ඉදිරිපත් කළ කමඨහන් වார்த்தාවට පිළිතුරු සැපීමේදී ඔබ වහන්සේ සඳහන් කරනු ලැබුවා සිත අසතිමත් වීමේදී කම්පා වේද නොවේද කියා වාර්තා කරන ලෙසට ඊට පිළිතුරක් ලෙසයි මෙම කමඨහන් වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ අසතිමත් වීම තුළ සිත කම්පා නොවේ අසතියද සතියද දෙකටම උපේක්ෂා වෙමි සාදරයෙන් පිළිගනිමි නොදන්නා මාහට පිහිට වේවා ඔබ වහන්සේට දීර්ඝායු වේවා ඔය මේක හොඳට පුරුදු කරන පුරුදු කරනකොට මේ පශ්චාත්තාපේ එහෙම නැත්නම් ස්වයං විවේචනයේ කනගාටු වෙන ගැති නැති වෙන්න නැති වෙන්න තේරෙනවා මේ කනගාටු වෙන්නේ ඌමනාවෙන් කියලා. අපි බුදුම ආසය කනගාටු වෙන්නේ. අපි බුදුම ආසය පශ්චාත්තාප වෙන්නේ. අපි බුදුම ආසය නිකටල තියන අනි අනිච්චං කී කියයි. එහෙම ඉන්න ඕන කමක් නැහැ. මේක බුද්ධ ශාසනයක් තියෙන වෙලාවක්. බුද්ධ ශාසනයේ තියෙන්නේ ඒව නොවෙන්නයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න හැකි සංඥාවෙන් ওই ඉදිරියට යන්න. හැබැයි මේ ඉදිරියට යෑම ස්ථාවර වෙන්නේ කමඨහන් වාර්තා ලියුවොත් කිව්වොත් විතරමයි. ඒක ප්‍රකාශයටපත් කරන්නේ නැතුව, දේශනා කරන්නේ නැතුව, ලියන්නේ නැතුව කවදාකවත් වාසියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අවස්ථාව ලදලද වෙලාවේ කම්පටාන් වාර්තා ඉදිරිපත් කිරීමේ හිතට ධෛර්යයක් දෙන්න. තෙරුවන් සරණයි. අතිපූජ්‍ය ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසර මම මෙම භාවනා මධ්‍යස්ථානයට ප්‍රථම වතාවට පැමිණීමේ මාහට මෙය නවතම අත්දැකීමකි. සක්මන් භාවනාවේදී මම පළමුවෙන්ම හුස්ම ඉහළටද පහළටද යන දෙස බලා සිටියෙමි. ඉන්පසුව හුස්ම නාස්පුඩු ඇතුළට යන බව දැනගත්ෙමි. එවිට සැහැල්ලුවක් හා සිසිල් බවක් දැනුනි. මාහට හැඟුණු විදිහට ආස්වාසය හා ප්‍රස්වාසය එකම නාස් කුහරයෙන් ඇතුළට යන බවද පිටතට යන බවද වැටහුණි. තෙවන වතාවට වමෙන් හා දකුණෙන් දෙකෙන්ම යන බව හොඳාකාරයෙන්ම වැටහුණේය. සතරවන වතාවට ආස්වාසය උෂ්ණ ගතියකින්ද ප්‍රස්වාසය සිසිල් ගතියකින්ද දැනුනි. සක්මන් කරන අවස්ථාවේ යටිපතුල තබනවා වරහන් තුල මුල මැද අග යන්න සිටීමට හැකියාවක් ඇත. මාගේ සිත වෙනතකට ගියත් වරහන් තුල අනිත් යෝගිනියන් දෙස නැවතත් සිත සක්මන දෙසට යොමු වෙයි. අදවන විට මාහට සක්මන් භාවනාව කෙරෙහි ආශාවක් උපදිනවා ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒක හම්බෙච්ච එක මෙතෙක් කරගෙන ගිය වැඩ පිළිවෙලට ලැබිච්ච ආශිර්වාදය. ඒක දිගට කරගෙන යන්න. හිත පිට යනවා දැක්කට පශ්චාත්තාප නොවි නැවත ගන්න පුළුවන් නැවත ගන්න පුළුවන්කම නැති කරන්න පුළුවන් జగතෙක් ලෝකෙම නැහැ. බ්‍රහ්මයටවත් බෑ. මායයටවත් බෑ. අන්න ඒක තහවුරු කරගන්න. කොච්චර හිත පිට ගියත් නැවත ගන්න පුළුවන් හැකියාව මානව අයිතිවාසිකමක්. ඒක ජන්මලාභයක්. ඒක පෙන්වන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පශ්චාත්තාපේ විහිටියොත් අපව ගන්න එක පශ්චාත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා හිත පිට ගියාට පශ්චාත්තාප නොවි නැවත ගන්න පුළුවන් හැකියාව බලන්න. පටාචාරාවට ගන්න පුළුවන් වුණා නම් ওই වගේ වෙලාවක අඟුලි වාට ගන්න පුළුවන් නම් ඒ වගේ වෙලාවක අපිට බැරි මොකද? අන්නේ විදිහට පිටේ යන එක කොච්චර සැරපරුස එකක් වුණත් නැවට ගැනීමේ කලාව පුරුදු කරපු එකනට පේනවා මේ ලෝකයේ මේ යකාව කියන තරම් කලුත් නැහැ. ওই ලෝකයේ කියන තරම් දුකකුත් නැහැ. ඒක මිහිරියාවකට හරවන්න දන්න කෙනාට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ඊයේ සක්මන් භාවනාවේ යෙදී සිටියෙමි එසේ සක්මනේ යෙදී සිටින විට පර්යංක භාවනාවේදීම සේම සිත සමාධිගත වී තිබින ආස්වාස ප්‍රස්වාස නොදැනී ගොස්ය. පාද දෙකෙහි බරගතියක්ද අත් දෙක තදින් හිර වී තිබෙන වාසේ දැනින. එහෙත් මට කිසිම අපහසුතාවයක් නොවින. එසේ මා සක්මනේ යෙදී සිටින විට ලනුපැදුරේ ටෝච් එලියක් වැටී තිබෙන්නාසේ මගේ දෙනෙතට දිස්සූයේය. එය මා සක්මන් කරගෙන යන විටදී ඉදිරියේදී දිස්වන්නට විය. මා සෙමින් සෙමින්ම පර්යංකයට ගියෙමි. එහිදී එසේ දිස්සුණා වූ එළිය අඩි 50ක 60ක සිලින්ඩරයක් ඈතට යන්න යන්න කුඩාවට පෙනෙන්නාසේ දිස්විය. එය සිහිනයක් නොවන බව විශ්වාස ඌයේ මා අවදීන් සමාධියේ සිටි බැවිනි. එම සිදුවීම මද වේලාවකින් නොපෙනී ගියේය. එසේ සිදුවන්නේදයි පහදා දෙනසේක්වා. අද අලුයම පරයන්ක භාවනාවේ යෙදී ආනාපාන සති මූල කර්මස්ථානයේ මුල මැද අග යන කර්මස්ථානයෙන් භාවනා කළෙමි. සල්ප වේලාවකින් සිත සමාධි විය. එසේ ටික වේලාවක් භාවනාවේ යෙදෙමින් සිටින විට මුහුණට ඉදිකටු වලින් අනින්නාසේ දැනින එම වේදනාව බෙල්ල දක්වා විහිදෙද්දී තද වේදනාවක් දැනුන හේයින් මුළු ශරීරය පුරාම විහිදේ යයි සිතා වේදනාවයි වේදනාවයි මෙනෙහි කළෙමි. ඉන්පසු එය නැති විය. ඊට පෙර දිනද එසේ කටු වලින් අනින්නාසේ දැනුන හේයින් දාඩිය නිසා එසේ වන්නට ඇතැයි සිතා හොඳින් සබංගා මුහුණ සෝදාගෙන නැවත භාවනාවට වාඩි වූයෙමි. භාවනාවේදී එසේ සිදුවීම් සිදුවන්නේද පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තව තවත් අපට කමටහන් දෙන්නට চিරාත් කාලයක් ආයුෂ ලැබේවා. අවසානයේ කෙලවර අමා මහ නිවන් සුවය අත්පත් වේවා. සාදු සාදු සාදු. පහුගිය දවස්වල ඊමේල් එකක් එවලා තිබුණා මේ අන්ධකාරේ යනකොට ඒ පාරට එළියක් වැටුණොත් ඒක වාසියක් කරගෙන ගමන යනවද? එහෙම නැත්නම් ඇයි එළිය වැටුනේ? කවුද එළිය ගැව්වේ කියක එළිය නතර වෙලා ඉන්නවද කියලා. භවනාදිත් ඕනම කෙනෙකුට එළියක් වටනත් බුණට කටු වෙන්නත් ඒක අල්ලගෙන ඉතින් නතර වෙනවා. මේ ගමන යන්නේ නැහැ. පාරේ එළියක් වටනට ලේසිනේ ගමන යන්නේ. දැන් එළිය කරදරයක් වෙලා එහෙම වෙන්න පුළුවන්ද? මොකද මෙහෙම උනේ? මට විතරද මෙහෙම වෙන්නේ කියලා එළිය ආවිලා ඵලයන් ගමන. දැන් එළිය වටේ කරකැවි කරකැවි ඉන්නවා. ඉතින් ඒකට එළිය අන්තිමට බාධාවක් වෙනවා. මූණට ඉදිකට වෙන්නත් ගමන යන්න පුළුවන්. සබන් දාලා හොදනවා නෙවෙයි මූණේ හැම ගලවලා දාලා වාඩි වෙන්නකෝ. ඔක කොච්චරම තමයි. ඉතින් මේක එනකොට එලියක් ආවත් කටු වෙන්නත් ගමන වළක්වන්න නැතුව යන්න බැරි මාරේ අපිව කුකුස් කරනවා. එතන කෙලස් කියන්නේ. උනේ බෙල්ල ගහලා ගියත් යන ගමන කඩා ගන්න නැතුව ගියා නම් බුදුන් එතන. ඉතින් කොච්චරක් කමටහන් සුද්ධ කරගන්න ඕනේද? කොච්චරක් ලෑස්තිලා යන්න ඕනේද මේ ආලෝකයක් වඩනත් කටු වෙන්නත් කතා කර කර ඉන්නත් එපා. ඔගේ අභිවදනය කරන්නත් එපා. අභිනම් අභිරමණය කරන්නත් එපා. ඔකට රිංග ගන්නත් එපා. ඇයි මෙහෙම වෙන්නේ? එහෙමත් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ මේ වෙච්ච දෙයට. වෙච්ච දෙයට මම බෑයි කියලා කිව්වට ඔක නෙවෙයි කිය දැන් වෙලා ඉවරනේ. ඔක තියෙදි ගමනයන්. ඔය වටපිට තියෙන දේවල් බල බල හිටියොත් ගමන කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේවා හම්බෙලා තියෙන්නේ මේ මොන දේ ආවත්, වාසියක් ආවත්, පාඩුවක් ආවත් ගත්ත ගමන දිගට ගියා නම් දියටින් ගින්දර ගෙනියන මිනිහෙක් වාගේ කඹේ ඇවිදින මිනිසෙක් වාගේ එහෙනම් බාධාවක් ඇත්තෙම නැහැ. ඇතුලෙන් එන කුකුස තමයි බාධා. ඇතුලෙන් එන සැකයක් මගේ ඉස්සරහට දැනෙන්නේ පස්සට දැනෙන්නේ වෙන්න පුළුවන් දෙයක්ද මට විතරද උනේ උදේට විතරද වෙන්නේ කෑවට පස්සේද වෙන්නේ නිදට පස්සේද වෙන්නේ කිය කිය එළියාප වේලාවේ ගමන බලය. ඉතින් ඒක නිසා කමටහන් සුද්ධු වෙන්නේ නැත්නම් අපි එක තැන කරකන්නේ. මොනවා හම්බුණත් එතන නතර වෙනවා. ඒක නිසා ගමනේදී පහුවෙන හැතැම්ම කණු ගණන් ගන්න. හැබැයි හැතැම්ම කණු ගානේ වැඳ වැඳ නතර වෙන්න එපා. ඒතකොට ගමනක් නැහැ. යද්දි හැතැම්ම කන්න පහුවෙන්න හරි. මෙහෙම ගිහිල්ලා කවදා හරි මරණ වේදනාවත් බුද්ධි විඳ දවසේ පහුවෙන්න තමයි කියනවා මාර්ගඵල ඥානයක් ලැබෙන්නේ. ඒ කියෝ මැස්සෙකුට කැස්සෙකුට වැස්සෙකුට නතර කර කර හිටියොත් එහෙම ඉතින් ගමනක් යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ධෛර්යමත් වෙලා ඉදිරියට යන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආදුනිකයෙක් මි. මෙම නිස්සරණ වනයේට පැමිණි මුල් දින මට වචනෙන් කියා නිම කළ නොහැකි සැනසීමක් ලදිමි. ප්‍රථම දින මම පාරයන්කයට ගියෙමි. කමඨහන් ලද පරිදි මම ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කළෙමි. වාර දෙක තුනක් වේගයෙන් ආස්වාස ප්‍රස්වාස කළද මටත් නොදැනීම එම වේගය අඩු වී මා සාමාන්‍ය ලෙස හුස්ම ගන්නවා මෙන් සැහැල්ලුවක් දැනිනි. තද නැත. හුස්මට හිත යොමු කිරීමට හැදුවත් මට නොදැනීම මා නිවසේ තිබෙන බුදු පිළිමය මැවින. මගේ සිතට ෂණයකින් බුදුගුණ සත්‍යයයි යනුවෙන් මිමිනින. ටික වේලාවකින් කහපාට දීප්තිමත් ආලෝකයක් පෙනින මගේ අත්පාවල තිබූ තදගතිය හා කැක්කුම නැති වී ඇඟ සැහැල්ලු විය මගේ සිතට පුදුම සතුටක් දැනින එය පැය භාගයකට වටා නොතිබින මට දාඩිය දැමීය ක්‍රමයෙන් කකුල් දෙක රිදින මා ඇස් ඇරීය දෙවන දිනද පළමු දින මෙන් විය ආනාපාන සතියට හිත නොයයි වේගයෙන් කහපාට පෙනෙයි පැවිදි රූප ගොඩක් පෙනෙයි පරිසරය හරිම දීප්තිමත් ඒ රූප සියල්ලම ඊතා ඉහලින් පෙනේ හිතට සතුටුයි දෙවන දින සවස විශාල වනාන්තරයක් දීප්තිමත් සුදු පාටින් පෙනින කුරුල්ලන් කෑගසන හඬ හොඳින් නැසින. පැය භාගයක් පමණ එම දසුන දිස්විය. මාගේ හිසේ ඉහළ සිට පහළට හිරිවැටි ගියා. পায় රිදී මා ඇස් ඇරීමි. මා මේ කිසිවක් කමඨහන් වාර්තාවට ලිවීමට බය අද තුන්වන දින මා පරයන්කයට ගිය විට ආනාපාන සතියට මට වැඩි වේලාවක් සිටිය නොහැකි විය. වේගයෙන් බුදුරුව සහ ආලෝකය මැවිනේම බුදුරුව මැදින් බුදුන්ගේ දුෂ්කර ක්‍රියා සැකිල්ල මැවින මට බියක් ඇතිවිය මම ඇස්සැරීමි මට ඇඬින මම පර්යංකය නතර කළමි අනුකම්පාවෙන් මාහට උපදෙසක් ලබා දෙනු මැනවි කමඨහන් වාර්තා ලියා උපදෙස් නොගැනීම පිළිබඳව කනගාටු වෙමි ඔබ වහන්සේට මෙම බාර දූර කාර්ය කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි පෙරුවන් සරණයි ඔය වගේ අතුරු දේවල් පේනකොට සැක සංකා බය වික්ෂිප්ත භාවය වෙනවනම් බුදු පිළිමෙන් පෙන්වත් එහෙම නැත්නම් කුරුළු සද්ද ඇහුණත් කැලයක් පෙන්වත් පැවිදි රූප වෙනවත් හුස්ම ගන්නවාද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ බුදු දානස අපිට දීලා තියෙන්නේ මොනවා වෙන්නත් නිතරම තියෙන දෙයක් තමයි කමටහන හුස්ම. හුස්ම නතර කරන්න බෑ. ඒ නිසා සැකනම් බලන්න හුස්ම. එතකොට හුස්ම බලනකොට අපි දන්නවා මේක මේ අතුරු අන්තර කඩදර තිබුණාට හුස්ම බලන්න පුළුවන් කියලා. හැබැයි බුදුමේ පණ්ඩිස්වාංශ කියනවා මේ පේන දේවල් පිළිබඳ සැක නැත්තම් නිකන් හුස්ම හොය හොයා යන්න එපා. නැවත හැරිලා බලන්න එපා. මේ ඕන එකක් වෙන්න පුළුවන්. ඒතියෙදී බොහොම ඒකට කියනවා අදිමොක්ඛේ කියලා හරියට පැහැදිලි මේ තියේදී යනවා. ඒතර මූල කර්මත්තනේ බලන්නවත් ඕනකමක් නැහැ විශ්වාසය තියෙන කෙනා. හැබැයි මේ කෙනාට ඒ විශ්වාසය නැහැ තාම. මෙයා තාම පුරුදු වෙනවා. ඒ නිසා එයාට කරන්න තියෙන වැඩේ තමයි සැකයක් එනකොට මූල කර්මත්තනේ බලන්න. බලලා ආයෙසරයක් යනකොට ආයෙ එකක් එයි. ආයෙ මූල කර්මස්ථානේ බලනවා. අන්නේ විදිහට යන යන වෙලාවේ මූල කර්මස්ථානේ බල බල යන්න සැක තියෙන සාකල්. මම හොඳට මතක තියාගන්න දවසක් එනවා ඒ මොනවා ආවත් කිසිම සැකයක් එන්නේ නැහැ. මුත් පෙරදක්මක් වෙන. ඒක මූල කර්මස්ථානේ බලන්නවත් පමා වෙන්න එපා. ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි පෞරුෂත්ව වර්ධනය කියන්නේ. ඒ තමයි සද්ධාව වැඩෙනවා කියන්නේ. ඒ තමයි නොසැලෙන සද්ධාව කියන්නේ. තාම අපි ළඟ තියෙන්නේ චපල සද්ධාාවක්. ඒ නිසා පොඩ්ඩ හිම වෙච්ච ගමන් අපිට සැකැවිති ඒ සඳහා අපිට මූල කර්මස්ථානයේ දෙවෙනි වතාවට උදව් වෙනවා. දෙවෙනි වතාවට උදව් වෙනවා කියන්නේ පිට ගියේ හිත තියන්න ඕන තැන දැනගන්න ඕන. දැනගෙන මූල කර්මස්ථානට ආවිල්ලා ඉනකොට ආය සැක නැති වෙනවා. ආය පිට යනවා. ආය මූල කර්මස්ථාන. නෝම කරලා කරලා ගියාට පස්සේ එහෙම මූල කර්මස්ථාන හිත නොගෙනම යන්න පුළුවන් තැනකුත් එනවා. අන්න එතෙන්ට එනකම් ওই පේන දේවල් දිගේ ඒ වගේ කේන්දර බලන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංගප්‍රත්‍යංග බලන්න යන්න එපා. නිකන් මූල කර්මත්තාන ගෙනත් බැීමේ සරල ක්‍රියාව කරන්න කවදා හෝ ඒකවත් නැතුව විශ්වාසය එනකම්. පින්වත් ස්වාමින් වහන්ස මා මේ සෙනසුනට පැමිණියේ දෙවන වතාවටයි. සක්මනේදී වම් හා දකුණු ස්පර්ශය බලමින් එතනට හිත ගමන් කරමි. නමුත් කිසිම අපහසුාවක් නොමැත. නමුත් ඇස ගැටෙන තැන යම් දැක්මක් ඇත. හිත පිට නොදී එම දැක්මට නතු කල විට සෑහෙන වේලාවක් එකම ඉරියව්වෙන් සිටිය හැක. නමුත් ඉන්පසු ධනිස් දෙක ළඟ සැහැල්ලු වී ගමන අපහසු වෙනවා. ටිකක් එහාට මෙහාට පැද්දෙනවා. එවිට සක්මණින් පර්යංකයට වාඩි වෙනවා. එහිද මා ඉදිරියේ ඒ දැක්ම ඇත. එයටම හිත නතු කරගෙන සිටින විට ඊතා සැහැල්ලු බවක් ඇති වී සිටින තැන නොදැනී යයි. ටික වේලාවකින් නිින්දෙන් පිබිදියාක් මෙන් ඇහැරේ. නැවත භාවනාව වඩමි. මේ ගැන මට පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අර විදිහට සක්මනේ ඉඳලා පරියංකේට යන ඉරියව්ව මාරු වුණත් නැත්නම් පරියංකේදී නිින්ද වගේ තිබිලා අවදියට එන ඉරියව්ව මාරු වුණත් නැත්නම් ආරමුණ මාරු වුණත් සතිය කැඩෙන්නේ නැහැ කියන අදහසෙන් නැත්නම් කඩා ගන්න නැහැ කියන අදහසෙන් කරගෙන යන්න. එතකොට තමයි තේරෙන්නේ මේ සතිය ඉරියව්ව රඳා පවතිලත් නැහැ අරමුණ කරඳා පවතිලත් නැහැ අරමුණ නැතුව පව පවතින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුළුවන් පුළුවන් තරම් අරමුණේ පවත්වන සතිය හරහා හිතට තීරුම් කළ දෙනවා අනාරම්මන සතිය කියලා එකක් තියෙනවා. ආරම්මන සතිය අනාරම්මන සතිය. එහෙම නැත්නම් නිමිත්තක් සහිත සතිය සහ අනිමිත්ත සතිය කියලා. මේ අනිමිත්ත සතියෙදි කලබල නොවීමට තරම් විශ්වාසය ඇති වුණා අනිමිත්ත සමාධිය කියනවා. අනිමිත්ත සමාධිය තමයි නිවනට දොර. අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා. ඒ නිසා නිමිත්‍ය පුරුදු කරන්න පොඩි ළමයි නැගිටිනකන් දඩුවට ගහලා ඒ ළමයට සම්බර වෙනකන් අපි අත්තල දෙන්න ඕනේ. ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ එම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි 60 පිරුණාට පස්සේ ආයෙත් හැරමිටියක් ගන්න. ඒක නෙමෙයි මේ කතා කරන්නේ පොඩි කාලේ ඇවිදින්න පුරුදු වුණාට පස්සේ හැරමිටිය ඕනේ නැහැ. අත්තල ඕනේ නැහැ. අන්න ඒ වගේ මේ සතියට අවශ්‍යම නැහැ. දැන් පොඩි කාට නැගිටින්න මොකක් හරි තියෙනවා වගේ තමයි අරමුණ. ඒ නිසා අරමුණ මාරුණත් ඉරියව්ව මාරුණත් සතිය කැඩෙන්නේ නැහැ කියන අදහස එනකන් ඕන කෙනෙක් මාරු වෙච්චාවයි මම සතියෙන් ඉන්නේ මම අවදියෙන් ඉන්නේ මම වර්තමානයේ ඉන්නේ මම මැරිලා නැහැ මට දින්ද ගිහිල්ලා නැහැ අසනීපත් වෙලා නැහැ කියන එකම නැවත නැවත තහවුරු කරා අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මම මෙම නිස්සරණ වනයේ භාවනාවට පැමිණියේ තුන්වෙනි වරටයි එකවෙනි දවස මා සක්මන් කරන විට දෙපා කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඔසවනවා තබනවා යනුවෙන් භාවනා කළෙමි. බාහිර අරමුණු වෙත සිත ඇදී ගියත් වහා අරමුණේ සිහිය පිහිටුවමින් පහසුවෙන් භාවනා කළ හැකි විය. දෙවන දින සක්මනේදී අරමුණේ සිහිය පිහිටුවා ගැනීම අපහසු විය. සිත විවිධ අරමුණු ඔස්සේ ඇදී යන්නට විය. හිසට බරක්ද දැනුනි. අද දවසේදී සක්මන පහසු විය. යටිපතුල ලනුපැදුරේ ස්පර්ශ වීමේදී දැනෙන රළු බව වැනි ස්වභාවයන් හඳුනා ගනිමින් සිහිය පිහිටුවාගෙන සක්මන් කළ හැකි විය. පරයන්ක භාවනාව පළමු දවසේ පරයන්ක භාවනාවේදී සිත එක්තෙන් කරගෙන සතිය පිහිටුවා ගැනීම අපහසු විය. මම භාවනා කරන්නේ හිඳගෙන සිටින ඉරියව්වේ සිහිය පිහිටුවාගෙන මම දැන් මෙතන යනුවෙන් කයෙහි සිත පවත්වමිනි. එසේ ටික වේලාවක් සිටින විට දැනෙන ආස්වාස ප්‍රස්වාස වෙත සිහිය යොමු කොට උඩුතොලේ වදින හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා යනුවෙන් භාවනා කරමි. දෙවනි දවසේ උදේවරුේ පටන් පරයන්ක භාවනාවේදී අරමුණේ සතිය පවත්වාගෙන භාවනා කළ හැකි විය. වරින් වර සිත විසිර ගිය නමුත් ඉක්මනින් එය හඳුනාගත හැකි විය. සිතට සැහැල්ලුවක්ද ඇති වුණි. අද පරියංක භාවනාවට වාඩි වූ මොහොතේ පටන් නිදිමත ඇතිවිය. වරින් වර අවදි වී සිත අරමුණට ගැනීමට උත්සාහ කළත් මුළු කාල පරාසය පුරාම නිදිමත විය. හිසට වර බවක්ද දැනුනි. ඉදිරියට භාවනා කිරීම සඳහා ගරුතර ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේට වහා වහාම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. ඉතින් මේ විදිහට එහෙන දිග වාර්තාවක් ලිව්වොත් මොකක් දිහා බලන්නද කියලා තේරෙන්නේ මේ ලියන කෙනා තේරුම් අරගන්න මේ දවස් තුනේම හොඳම පරියන්කයයි තමන් හොඳයි කියලා කියන හොඳම සක්මනයි විතරක් කිව්වොත් මම මත ප්‍රකාශ කිරීමක් කරනවා. ඔය දිග හැල්ලක් ලියන්න ගියාම මටත් නිින්ද යනවා. මේ ආගෙන ඉනෝනේ මටත් නිින්ද යනවා. යගමුල පටලවන්න කොච්චර වෙලා යනවද? ඕක තමයි ගෙවල් දොරවල් වල දික්ක සාද වෙන්නේ ගොඩක් වෙලා. කියන්න ඕන දෙනේ වටේ රවුම ගිහිල්ලා යනට අර මිනිහට මේ ගෑනිත් එපා වෙනවා. උයපු එකත් එපා. කියන එක කියපන් කෙලින්. හරි නැහිත නිකන් මොකද මොකද ආවේ. ඉතින් කියවන. කියවන කියවන කියවන කියවන ඉවරන්නේ. මේකට වැල් වට අරන් කියලා කියනවා. මේ ජෝසප් කෝස්ටර් මේ සම්පප්පප්පප්පලාව කියන්නේ ඔකට තමයි කියන්නේ. පප්පප්පප්පප් ගගා ඉන්නවා. මේ කෙලින් කියන්නේ මෙන්න මේකයි මට හොඳ මේ මේ දවස් තුනේම හොඳම පරියන්කේ. හොඳම සක්මන ඉවරයි. ඒකෙන් කියන්න ඕන දෙය කියවෙනවා. මේ වැල් වට අරන් ලියන්න ගියාම ඒක හදලා දෙන්න ඕනේ. කමටාන් වාර්තා ලියන එකේ ලියලා ඇති. මේ Taman ගිය පාර කමඨාන් සුද්ධ කරපු තැන දැන් ඉඳලා අද දක්වා වෙච්ච හොඳම පරියන්කය කියන්නේ හොඳම සක්මන කියන්නේ. ඒ අතරමැද සිද්ධි මොනවාරි තියෙනවනම් වார்த்தාව අවසානයේ දාන්න. නැත්නම් මේ සිද්ධි වැටාක් කියන්නේ ගියාම අවධානය ගන්න අමාරුයි. ඒ නිසා මේක short and sweet, short to the point. කිටියෙන් කියන්නේ මාතෘකාවට අදාළව කියන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටමු ඒ කෙනාට අනිත් දවසේ Tamanට හොඳයි කියන පරියන්කයක් සහ සක්මනක විස්තර නැත්නම් ඉදිනදා වැඩ ගැන විස්තරයක් කියනවා මිස ඉතිහාස කතාව ලියන ලියන්න කිව්වම අවධානය යන්නේ අදාළ තැනට. ගරු ස්වාමීන් වහන්ස මම ඊයේ දිනේ ආනාපාන සති භාවනාව කරන විට විනාඩි 10ක් පමණ ගිය පසු මගේ ඔළුව මූණ ඇතුළු ඇඟ පුරාම කටු ඇනීමක් කැසිල්ලක් උල් වලින් අනිනවා වගේ එන්න එන්න වැඩි වෙවි දිගටම දැනුණා. කොහොමවත් ඉවසන්න බැරි වුණා. භාවනාවෙන් මිදෙන විට නැතිව යනවා. භාවනාව පටන් ගන්නා විටම නැවත පටන් ගන්නවා. අද දිනයේද එසේම පවතී. පින්වත් ස්වාමින් වහන්ස මෙය ගැන කියා දෙන්න. භාවනාවට ඉඳගත් විට ඉරියව්ව මාරු කරන්න සිදු වෙනවා. ගරු ස්වාමින් වහන්සේට මේ පින් බලෙන් මේ නිර්මල බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධය වේවා. භාවනා කරන්න නැතුව සතිය පිටවන්න. මොන ප්‍රශ්නයක් අත්දැකීම. භාවනා කියන වචනේ පටලවා ගත්තට පස්සේ වෙන්න විශාල රාමුවක් අදාගන්න. කටු ඇන්නත් සතිය පිටවන්න. පරියන්කේ නැගිට්ට සතිය පිටවන්න. ඉරියව වෙනස් කරලා සතිය පිහිටවන්න. ඒ සතිය පිහිටවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා කියන වචනේ පාලි භාෂා ශබ්ද මාලාවෙන් පොඩ පැත්තක තියලා ඔය රචනෙම ලියනද සතිය පිහිටවන කියන අදහස. එතකොට බලන්න සම්පූර්ණ වෙනස් කතාවක් කියවේ. මේ භාවනා කියන වචනේ පටලවන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ වචනේ ප්‍රායෝගිකත්වයක් දෙන්න මම මූණේ කටු වයින්කොට සතිය පිහිටන. ඊට පස්සේ මම නැගිටිනවා. ඒක කටු සතු පිහිටන් කටු වයින් එක නැද්ද? මොකද වෙන්නේ? නැගිටිට පස්සේ මොකද වෙන්නේ සතියේට? දිගට කතාව යනවා. ඒ නිසා කොච්චර වෙලාද ජීවත් වෙන්නේ ඒ තාකල් අපිට වාතාවරණය ලියන්න පුළුවන් සතිය පැත්තේ ලියනවා. භාවනා කරනවා කිව්වොත් එහෙම මේ ඉඳගෙන ඉන්නවා භාවනා කරනවා කියන දෙක එකයි කියලා හිතාගෙනයි මේ ලියන්නේ. එහෙම හිතන්න එපා. සතිය පිහිටුන පැත්තෙන් පිහිටු සතිය පිහිටු වෙලාවේ වෙන දේ ඇත්ත හැටියට ටිකට ලියන්න. එතකොට හොඳ ප්‍රායෝගික වර්තාවක් ඉදිරියට එනවා. කශ්චා අනිතික පශ්චාත්තාපෙට තැනක් ඇත්තෙම නෑ සතියෙන් කතා කරනවා. පශ්චාත්තාප වුණා නම් ඒක සතියට අහු වෙනවා. ඒකත් ලියනවා. නිදිමත වුණා නම් ඒක සතියට අහු වෙන එකත් ලියනවා. ඒ නිසා භාවනා කරන වචන නැතුව සතිය කියන වචනේ දාලා නැවත රචනෙ ලියන්න. එතකොට බොහොම ලේසි උත්තර හොයන්නත් ලේසි. කෙටි රචනයක් හරීම ගුණයක් තියෙනවා ඒ ගමනේ. භාවනා කියන වචෙන් දාපු ගම විශේෂයෙන්ම සිංහල බෞද්ධයා ගොඩ ගන්න බෑ. මොකද මේක අවුල් කරගෙන තියෙන. ඒ නිසා අපි සතිය පිහිටුවීම කියන වචනේ ප්‍රතිස්ථාපනය කරනවා. නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමින් වහන්ස සෑම සක්මන් වාරයකදීම මම ඊටමත් සැහැල්ලු සිතින් සක්මනේ යෙදී සිට පර්යංකයට වාඩි වෙමි. කිසිදු කලබලයකින් තොරව විනාඩි කිහිපයකදී සමාධිය වැඩේ. එහිදී සමාධි සුවයෙන් පැයකට ආසන්න කාලයක් සිටිය හැකි වේ. ඒ අතරතුර අරමුණු වෙනස් දකිමින් සිත පිටතට විසිර යන විට සතිය පිහිටුවා ගනිමි. ස්වාමින් වහන්ස මාහට විසඳාගත යුතු වන්නේ සමාධියෙන් පසුව මා වැඩි යුතු කමඨහන කුමක්ද යනවගයි. පින්වත් ස්වාමින් වහන්ස, ඒ ගැන නිවැරදි පහදා දීමක් කර දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන බෝධියකට පැමිණෙත්වා යයි මෙත් සිතින් පතමි. තෙරුවන් සරණයි. ඔය මෙතන මොකද්ද සමාධිය කියන්නේ? මොකද්ද සමාධිය ලැබෙන අත්දැකීම කියලා කියනවා නම් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මේකේ නයි මම ඉල්ලා හිටිනවා. මේ විදිහට මගේ හිත සමාධියට යනවා සමාධියේ පැයක් ඉන්නවා කියලා කියන්නේ මොකක් අත්දකලද මොකද්ද මෙතන මේ අත්විඳින දේ කියලා කිව්වොත් නම් ඊගාට කරන්න ඕන දේ කීතයි නැත්නම් සමාධිය කියන වචනේ තුල නම් මොකක්වත් අර්ථයක් දැනෙන්නේ මට කැමැති දේ ලියපෙන්නා මේ මොකද්ද මේ සමාධිය කියන එකෙන් අත්දකින්න කියන එක සභාවට ඉදිරිපත් කරා එහෙම නැත්නම් අපි නඩුව හෙටට කල් දානවා අදාළ සාක්ෂිකාරයොත් එක්ක හෙට ඉන්න උසාවියට දැන් ආවොත් දැන් නඩුව ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මළුවේ කොනක සිටගත්ෙමි සක්මන ආරම්භ කරා මූල කර්මස්ථානය අමතක වෙලා දෙවරක් පමණ එහාට මෙහාට ගමන් කරද්දී මූල කර්මස්ථානය මතක් වුණා මම එතනම හිටගත්තා මම දැන් මෙතන හිඳිමි යනුවෙන් හොඳින් සිහිපත් කර නැවත සක්මන ආරම්භ කරා පාදයේ ඔසවනවා යවනවා තබනවා යනුවෙන්ම සිහි කරේ නෑ පාද දෙක එකිනෙකට මාරු වන අයුරු මනසින් දකිමින් සක්මන් කළා. ද්වේෂ සහගත සිතුවිලි සිතට වද දුන්න අවස්ථා තිබුණ නමුත් නැවත සක්මනට හිත ගත්තා. එහිදී යටිපතුලේ බොකු පෙදෙසට සීතල ඉන් වටේ තිබෙන පෙදෙස හොඳින් පොළව සිප ගැනීම විලුඹේ සිට සයිඩ් එකෙන් ක්‍රමයෙන් පොළව ස්පර්ශ කර පුංචි ඇඟිල්ල ළඟට ගොස් පුංචි ඇඟිල්ලේ සිට ලොකු ඇඟිල්ල දක්වා ක්‍රමයෙන් පාදයේ ස්පර්ශ වීම පුංචි ඇඟිල්ලෙන් එසවෙන්න පටන්ගෙන ලොකු ඇඟිල්ලෙන් පොළොවේ වැලි අවුස්සා සමුගැන්ම සනිටුහන් කළෙමි. විලුඹ පෙදෙස පාදයේ එසවීමේදී අමුතු චංචල බවක් දිස්වීම, තව කෙනෙක් සක්මන් කරන දෙස බලා හිඳිද්දී දැකීම, උත්තල ආකාරයට පාදයේ ඉදිරියට ආවද මහපට ඇඟිල්ල පැත්ත ඉදිරියට යන්නේ ඊට විරුද්ධ දිශාවටයි. විලුඹෙන් පටන් ගත්තට මොකද පොළොවේ පාදය පතිත වන්නේ පොතක් වසන ආකාරයටයි. දියරැල්ලක් වගේයි. පාදයේ තබා ඔසවා යවා තැබීම මේ පිංගොනාට පෑන් ටිකක් බොන්න ලනුව බුරුල් කරගන්න උපකාර වනසේක්වා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ත්වන් සරණයි. ආනාපාන සති භාවනාව හෙට විස්තර කරන්නම්. මේකෙදි මුලින් සඳහන් කළ තිනවා මූල කර්මත්තාණ්ඩ හිත ගියේ නෑ කියලා. එතකොට මොකද්ද මූල කර්මත්තාණ්ඩ කියලා ගත්ත කියන එක ලියන කෙනාටත් গুপ্তයි, අහගෙන ඉන්න කෙනාටත් গুপ্তයි. මේ ලියලා තියෙන ටික හොඳටම ඇති මූල කර්මත්තාණ්ඩ. මම වලක්මන් කරා මම මූල කර්මත්තන්න හිත ගියේ නෑයි කියලා අනවශ්‍ය කනපින්දමක්. අනවශ්‍ය දුක් අඳුනාවක්. එහෙම නැත්නම් අඩු ගන්න සබාවට කියනවනම් මොකද්ද මේ මූල කර්මත්තන්න කියලා ගත්තේ කියලා. ඒ කිව්වට දැනෙන්නේ නෑ. ඔය ඊට පස්සේ කියන ටික විලුඹට බර දැන්න හැටි, සුළඟිල්ලට දැන්න හැටි බොහෝමත් බලංකාරයි. ඒ විදිහට බලන්න ඉඳගත්තර පස්සේ දැනෙන දේ කියන්නේ නොදැනිච්ච දෙයක් හෝ නොදැක්ක දෙයක් හෝ පලාතක සඳහන් කරන්න එපා. ඒ නිසා කේතයකේ විපස්සනා ශබ්දමාලාවේ නෑ බෑ දෙක නෑ. තියෙන එක කියපන් කියලා නේ කියන්නේ. මොනවා හරි නැති එකක් අල්ලගෙන ඒක ගැන කතා කරනවා. අර පොඩි ළමයි කවුරුද හතරක ළමයි කතා කරලා කියනවා. මේ මිනිස්සුන්ට කවදාකවත් තියෙන දේ කියන දන්නේ නැතිවල් ගැන හොයලා ඉන්නවා. Taman ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන එක තමයි පුත්තජනගේ වැඩේ කියලා. නැති මීහරකෙක් ගැන කනගාටු වෙනවා. මේ ඉන්න මීහරක ගැන හිතපන්කෝ. නැති එකක් ගැන තමයි. ඒක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒ නිසා මූල කර්මතන හිත ගියේ නෑ කියන වාක්‍යෙම මුස්පීන්තු වාක්‍ය දෙක අයින් කරලා අනිතික ලියන්නේ උඩ පිංගුණාට තේරෙයි. අවසරයි අතිපූජ්‍ය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී සිටිමි සිටිමි ඊළඟට යමි යමි යමි දකුණු পায় ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි වම් পায় ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි, පළල් කරමි මට දැනුනි. එවිට පොළොවේහි ස්පර්ශ සාමාන්‍යයෙන් මට දැනුනි. සිතෙහි විතර්ක බවක් නොදැනිමි. සංසුන් බව මට දැනිමි. පර්යංක භාවනාවේදී පර්යංකයට සුපුරුදු පරිදි හිඳ ගතිමි. උඩුකය ඍජුව තබාගෙන භාවනාව ආරම්භ කළෙමි. නාසිකාවෙන් හුස්ම රැල්ල පිටවීම මනවින් දැනුනිමි. ඒ දෙස බලා සිටින විට ප්‍රථමයෙන් විකාර රූප පෙනෙන්ට උනේමි. මම ඒවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කළෙමි. ඊළඟට විවිධ මල්වල පාට ඇතිව පෙනෙන්නට වුනි. එසේ පෙනී ගොස් නැවත ස්වභාවික වන පරිසරයක් දුටු වෙමි. ඒවා වේගයෙන් ගොස් නැති විය. මගේ හුස්ම රැල්ල දෙස දිගටම බලා සිටියෙමි. වාඩි වී සිටීමේ අපහසුවද නොතකා හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මුළු පැයම එසේ ගත කළෙමි. පූජනීය ස්වාමීන් වහන්සේට උතුම් නිවනෙහි සැනසීම වේවා. ඔය කියන්නේ මොන කැලවල් පෙන්නත්, කුරුළු පෙන්නත්, මල් පෙන්නුණත් හුස්ම පේන තෙක්මානේ තියෙනවනම් කදාකත් බහන වැරදිලා නැහැ. සැකනම් හුස්ම බලන්නේ නැත්තම් හුස්ම බැලිල්මක් ඕනේ ඔය මොන දේ පෙන්නුවත් දිගට එක දිග ඉදිරියට කරන යන්න පේනවා. මේ ඔය මොන දේ පෙන්නුවත් සත්‍යයට බාධාවක් නැහැ. හිත කරදර ගත්තොත් විතරයි සතියට බාධා වෙන්නේ. ඉතින් ඒක පුරුදු කරන පුරුදු කරන පේනවා. කොඩි ගහ යට හිටියත්, ගෙන්ද කම්පලේ හිටියත්, මාළු මාකට් එකට ගියත්, තමන්ට අවශ්‍ය නම් වෙන දේ පිළිබඳ සතුටුමත් වෙන්න පුළුවන්. එහෙම වෙනකොට සතිය හොඳට පුරුදු වෙනකොට ඉබේම හිත ස්වභාවයෙන් හුදකලාවට ගෙනියනවා. ඒක ටිකක් කල් යනවා සිද්ධ වෙන්න. ඉස්සලා තියෙන්නේ වෙන දේ පොත් ලැබීම කියලා මේකට කියන්නේ. Bookkeeping. හිත යන යන තැන සටහන් තියාගෙන ඉන්නවා. එතකොට තමයි තේරෙනවා තමන් කවුද කියලා. ඉතින් මේ ක්‍රමය හොඳයි. මේට වැඩි වෙලාවක් එහෙම නැත්නම් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙද්දි මේ සත්‍ය කඩා ගන්න නැතුව දිගට යන්නයි උත්සාහ කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ ආරණ්‍ය සේනාසනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙවන අතර ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාවේ යෙදුණු විට ඊයේ දිනේදී සිදු වූ සිදුවීම් විස්තර කිරීමේදී යම් වරදක් සිදු වී ඇති බැවින් එය නිවැරදි කර නැවත ඉදිරිපත් කරමි. ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සක්මන් භාවනාවේ යෙදුන විට එය අරුත් සුන්දයක්, ඒ සියල්ලම ශුන්්‍යතාවයට පත්වන බවත් මට ප්‍රත්‍යක්ෂ විය. නැවත නැවතත් මෙය වැඩිීමේදී සියල්ල බිඳි බිඳී යන නාම රූප ධර්ම සමූහයක් බවත් මේ සියල්ලම ශුන්‍ය මේ සියල්ලම ශුන්්‍යතාවයට පත්වන බවත් කිසිම හරයක් නැති පඹයක බවත් මට ප්‍රත්‍යක්ෂ විය. පසුව නැවත නැවතත් මෙය මෙනෙහි කිරීමේදී නූල කැඩුණු සරුංගලයක් ඈත ආකාශයේ නිදහසේ පාවී යන්නක් මෙන් දැනුණු අතර ශුන්්‍යතාවය හා උපේක්ෂාව පමණක් මේ මොහොතේ පටන් පවතින බවත් මම මගේ මගේ ආත්මය වශයෙන් අල්ලා ගැනීමට කිසිවක් මෙහි නොමැති බවත් ඇත්තේ බිදිබිඳී යන නාම රූප සමූහයක් බවත් අවිද්‍යාව නම් අඳුරු වලාවෙන් මා වැසී සිටි බැවින් මෙතුවක්කල් මට මේ පිළිබඳව නොවැටහුණු බවත් ප්‍රත්‍යක්ෂ විය. තවද හේතුවක් නිසා හටගත්තා වූ සියල්ල හේතු නැතිවීමෙන් නිරුද්ධ වන බවත් මේ සියල්ල සිදුවන්නේ හේතුඵල ධර්මතාවයට අනුව බවත් මට ප්‍රත්‍යක්ෂ විය. මේ අවස්ථාවේදී මට සප්ත බොජ්ජංග ධර්ම හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක දිගට හා එකටම වැඩුණු අතර මේ සියල්ලම ස්වභාව ධර්මයේ මිස අන් කිසිවක් නොවන බවත් සිදුවන දේ පිළිබඳව උපේක්ෂාවෙන් බලා සිටීම හැර කරන්නට කිසිවක් නොමැති බවත් කරන්නෙකු හා කරන්නට කිසිවක් නොමැති බවත් ප්‍රත්‍යක්ෂ විය. එසේ හේයින් මට සතර ආපායේ දොරටුව වැසී නිවන් මාවතේ දොරටුව ඉවර කරගත් බව මට ප්‍රත්‍යක්ෂ වූ අතර ඔබ වහන්සේ විසින් මේ පිළිබඳ සලකා බලා මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සියල්ල සත්‍යයි වැටහෙන්නේ නම් මෙය සබා සම්මත කරන මෙන් කාරුණිකව ඉල්ලමි. අප සියලු දෙනා සසර කතරින් එතර කිරීමට ඔබ වහන්සේ ගන්නා වූ උත්සාහයට අනේක වාරයක් පින් දෙමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී අජර අමරණීය වූ උතුම් නිවනින් සැනසීමට ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. ඔය සාතිකේ අසංකල දෙන්න කියලා කියන්නේ. රබර් සීල් එක ගෙනාපුවා මම අසංකල සෝවාන් වෙන ලදී. අසවල් දාසේ කෙලින් කටින් එන්දදී සෝවාන් වුණා. ඇවිදිදි සෝවාන් වුණා කියලා ඕක කියලා gedera යන්න තියෙනවා නම් වෙන මොකක්වත් ඕනේ නැහැ. ඕක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. රබර් සීල් එක අනිත් දවසේ මම එනකොට ගේන්නම්. කහලා අහවල් වෙලාවේදී අහවල් තැනදී අං ආවා. අංගට පිපුරුවා. <laughs> ඔන්න ඔච්චරයි කියන්නේ. ඔය පිස්සු කෙලින් නැතුව වෙන දේ ලියන්නේ එච්චරයි. ඔය මනින්ද යෑමෙන් තමයි ඔක්කොම ප්‍රශ්න මතුවේ. ඒ මැනිල්ල අවසාන වෙච්ච දවසේ තේරෙයි අර මුලින් කියලා තියෙන ඔය ලියන සෝවාන් එක ශූන්‍යයි. ඕකට මොකටද සහතික. ඔයද මොකද සබා සම්මත. නිවන කියන්නේ සබහා සම්මත කරන දෙයක් නෙවෙයි. සබාවෙන් අයින් වෙන එක. ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්වීම සබාවෙදී. නිවනේ තියෙන. ඒකට කවුරු සබහා සම්මත කරන්න ඕන කමන්නේ. අවසරයි ස්වාමීන් අවසාන වාර්තාව මේ ධර්මදේශනාව සම්බන්ධ ගැටලුවක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේදී සඳහන් වූ කරුණක් පැහැදිලි කර ගැනීම සඳහා සීලය, සමාධිය, ප්‍රඥාව වැඩි දියුණු වන විට දෘෂ්ටි 40ක් පමණ ඇතිවන බව දේශනා කළා. එම දෘෂ්ටි ගැන හා ඇතිවන ආකාරය පැහැදිලි කර දෙන ලෙස පාද නමස්කාර පෙරටුව ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. නේ මම කිව්වේ දෘෂ්ටි 62ක් බුදුහාමුදුරුවෝ කියනවා. එකෙන් 49ක් වෙන්නේ සමාධිය තියෙන අයට. සමාධිය දිට්ඨියක් කියන්නේ නෙවෙයි. ඊටු 13ම එන්නේ ප්‍රඥාව තියෙන අයට. ඉතින් ඒක ඉතින් ඔය කියනකොට ඉතින් පටලවා ගන්නවා මට මොකද කරන්නේ හොඳ වෙලාවට රෙකෝඩ් වෙන නිසා ওই රෙකෝඩ් එක ගිහලා අහන්න ආයෙසරයක් අහුවම තේරෙයි මේ අපිට ඇහෙන්නේ කියන දේප නෙවෙයි ඇත්තටම කියනවා කීන්දේ ඇහෙන්නෙම නැහැ. අපිට අහන්න ඕන දේ තමයි ඇහෙන්නේ. ඉතින් ඊට පස්සේ අසෝලා විසින් මෙසේ ප්‍රකාශ කරන ලද කියලා තාට අර හේතු කරනවා. හේතු කරලා කියන බලනකොට තමයි අහන්න ඕන දේ තමයි ඇහෙන්නේ. ඉතින් හොඳ වෙලාවට මේක රෙකෝඩ් වෙන නිසා කාටට ගිහිල්ලා කියතයි. ඒ නිසා සිල්වතුන්ට තමයි තද වෙන්නේ. කේන්ති යන්නේ සිල්වතුන්ට. සිල් නැති අයට එච්චර තද වෙන්නේ නැහැ. දෘෂ්ටි එන්නේ සමාධිය තියෙන අයට. 49ක්ම දෘෂ්ටි සමාධිය තියෙන අය. 13ක් දෘෂ්ටි ඉන්නේ කුශාග්‍ර බුද්ධිමතුන්ට. අපි වගේ මැට්ටන්න ප්‍රශ්නයක් නැහැ. සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. ඔය ඉන්නවා. අතුබාල් හතුයි සම්බෝලයි කිරියොද්දයි කියවා ගියා. ඉවරයි. ඔය පටලවිලි නැහැ. ඔය පටලවිලි ගන්න සෑහෙන්න මාන්ති වෙන්න ඕන. සෑහෙන්න උත්සාහ කරුවට පස්සේ තමයි දිට්ටි ඒ දෘෂ්ටි නිකන් නූඩල්ස් වගේ හැඩමැඩ පැටලිලා රතුවල් බත් වගේම නැහැ. <laughs> ඔක්කොම පැටලවිලි දී. ඉතින් ඒ ටික එන්නේ භාවනා කරන අයට විතරයි. එතකොට බලනකොට බුදුජානසී ලෝකේ 15 මහා කරදරයක්. ඇයි වදේ මේක මේ සීලයක් උගන්වනවා සිල්වතුන්ට තද වෙනවා. සමාධියක් උගන්වනවා සමාධි කරන ඔක්කොටම දෘෂ්ටිගත වෙනවා. ප්‍රඥාවක් කරනවා ප්‍රඥාව වෙන හැම කෙනාටම දෘෂ්ටි වෙනවා. ඉතින් බුදු පඬිස්සවාංශ කියනවා මෙහෙමම වෙන්න ඕනේ මේක දැනගෙන ඒක නොඉන්න කටයුතු කරනවා මිසක් අහ. එහෙනම් මේ කියන දේ කියන විදිහට අහගන්නවා මිසක් අහ. Tamanට ඇහෙන දේ කිව්වා කියලා යන්න එපා. මොකද වාර්තාගත වෙන්න නිසා. ඒ නිසා ගිහිල්ලා නැවත ඒ දෘෂ්ටි ගැන කතා කරනවට වැඩිය ඒ කියපු බණ අහන්න ආයසරයක්. මේ අපි ලබන උපේන හැම දෙයකම මොකද්දෝ ප්‍රශ්නයක් තියෙනවා. නිසා උපයන්නේ නැතුව ඉන්න එපා. උපේනදී ප්‍රශ්න සහගතයි නිවන් දකින්න තෙක්. ඒව වැරදි පැත්ත ගන්න නැතුව හරි පැත්ත අරගෙන අනේකයි තියෙන්නේ. තවත් තියෙන විනාඩි 15ක් විතර වගේ. ඉතුරු වෙලා කාට හරි වෙන සභාවකට දැන් මේ කියප එක පිළිබඳව හෝ වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සරයි සයන්ස් මේ මම භාවනාවේ පරියංක භාවනාවේදී කිසිම අරමුණක් ගන්න බෑ. කොහොම සංසිඳිලා වගේ මේ මොකොත්ම අරමුණකට සිත එහෙම යොමු කරගන්න බෑ. සිත අරමුණු කරහා යන්නෙත් නැහැ මොන අරමුණකටවත් යන්නෙත් නැහැ. එහෙමම සංසිඳිලා වගේ මේ බිම්බේ මහැකිලිම බලන්නත් බෑ එකක් සංසිඳිලා මේ ආනාපාන සතියට සොමු කරන්නත් බෑ. මම මොකද්ද? ඒ විදිහට සංසිද්ධිච්ච මට්ටමේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද වාඩි වෙලා? සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් මේ භාවනාවට වාඩි වෙලා සුළු වෙලාවකින්ම අරමුණ නැතුව යන අරමුණකට සිත යොමු කරන්න බෑ. හරි අරමුණ නැතිවීම අපේක්ෂා කරලා වාඩි වෙන්න. වාඩිලා බලන්න අරමුණ නැති සංසිඳිච්ච මට්ටමේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. නැසෙ ඒක ඒ පැයෙම හිටියත් ඒක එහෙමම දෙකක් ඉන්න තුනක් ඉන්න පැය 24ම ඉන්න ප්‍රශ්නයක් නැහැ අරමුණ කියන්නේ කෙලස් අරමුණ සංසිඳනවා කෙලස් සංසිඳලා ඒ සංසිඳනට පස්සේ පුළුවන් තරම් වඩන්නේ එතකොට අරමුණු සංසිඳීම ඉරියරයක් කරදරයක් විදිහට පේන්නේ නැත්නම් භවනාට ලැබිච්ච ලාභයක් විදිහට. අරමුණකට සිත යොමු කරගෙන නැද්ද භවනාව වැඩින්නේ? භවනායි අරමුණකට සිත යොමු කරගෙන අරමුණේ සිත තියනවා නම් ද භවනාව වැඩින්නේ. කිවෙන්නේ අර අරමුණක් තියනවා නම්ද හොඳ භවනාවේදී අරමුණ නැත්තන්ද? ඒක තේරෙන්නේ නැහැ සෙන්ද. ඒක නිසයි මම කියන්නේ බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා සනාරම්මන භික්කවේ uppajjati පාපකා අකුසල ධම්මා න අනාරම්මන තස්සින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති උපදින තා කෙලෙස උපදින්නේ අරමුණක් ඇතුව ඒ අරමුණ ගෙවුනා නම් කෙලෙස ඉවරයි ඉතින් එහෙමනම් හි සංසිද්ධුනා කියලා කියන්නේ කෙලෙස ඉවරයි ඉදියා පුළුවන් තරම් නඩත්තු කරන්න පුළුවන් තරම් ඒක අනුග්‍රහ කරන්න සමහර විටක කල්පනා කරනවා ඇත්තේ අරමුණ තියෙන වෙලාවට භාවනා සිද්ධ වෙන්නේ අරමුණ නැති වුණා කියලා කියන්නේ භාවනා කරනවා සතිය කරනවා සමාධිය කරනවා කියන අදහසක් වෙන්න ඇති ඇත්තේ. ඒක අලුත් කරගන්න. ඒකට තියෙනවා සූත්‍ර 14ක් විතර ওই ට්‍රේ වල දේවල් ඇති. සනාරම්මන වර්ගය කියලා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සවේදනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සසඤ්ඤීමි භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සසංකාරා භික්කවේ උපජ්ජති පාපකා ටිකටම කියනවා දැනෙන යමක් තියෙනවා ඔක්කොම අකුසල සංසිඳනවා නම් අකුසල සංසිඳිලා ඒක නිසා මේ පැත්තෙන් බලලා සංසිද්ධිච්ච එක පැය 24ක් පවත්තා. ඒකට ලෑස්ති වෙලා යන්න. දැයි තව විශේෂ ප්‍රශ්න නැත්නම් අපි විනාඩි 15ක් අතර ගන්නවා සක් පරියන්ක සක්මන් භාවනාවට. සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන තීරණ අත උස්සන්න. එහෙම නැත්නම් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.